මේ විවේකය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපගේ සිත නිවෙනකොට මේ කයේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය ක්‍රමානුකූලව අවම වෙනකොට කිසිම හේතුවක් නිසා මේ සිත අපේ මතකයෙන් බැහැර නොයන විදියට මතකයේ රඳවා ගැනීම. විවේකයේ පිණිස තමයි අපි භාවනා කරන්නේ. විවේකයේ පිණිස තමයි මේ ව්‍යායාමය කරන්නේ. නමුත් භාගයක් දුරට යනකොට පියවර 3-4 යනකොට අපි නොදැනුවත්වම විශාල නින්දකට ගින් හැමදේම අමතක වෙලා යන අවස්ථා, ගොරවන අවස්ථා, ඈත පළාතකට සිත දුවලා ගිය අවස්ථා අපට සිදු වෙනවා. එහෙනම් මේ විවේක ගන්න මේ ව්‍යායාමයේ තුල අපගේ සිත විවේකයටපත් නොවි විවිධාකාර අරමුණු ඔස්සේ ගලාගෙන යනවා අපගේ සිත මේ කයට එකඟ නොවි කටයුතු කරනවා අපට අපගේ මතකය ඒ 100න් එක රඳවන්න බැරි නම් ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ භාවනාවේ සිත ඒක අරමුණක තබන්නට බෑ. එහෙනම් මේ විදියට අපි යම් යම් භාවනා කටයුතු වල නිරත වෙනකොට ඒ කටයුතු වල අපේ සිත රඳවලා මම මේම කටයුත්තක ඉඳිමි මෙන්න මේක විතරයි මම මෙනෙහි කරන්නේ මේ වගේ මානසිකත්වයක මා විසින් සිටිය යුතුයි මේක මතකයේ තබාගත යුතුයි කියන අරමුණ මතක නැති නොකරනවා නම් නිින්ද යන්න කිසියෙත්ම හේතුවක් නැහැ. නමුත් ඒ අරමුණ අමතක කරලා අපි මේ සිතට Tamanට ඕනෑ විදිහට යන්න අරිනවනම් විවිධාකාර චෛතසිකත් එක්ක ගනුදෙනු කරන්න අවසරය දෙනවනම් ගොඩාක් දුරට අපේ සිත අපේ අවසරයකින් තොරව ඈත පළාතකට දුරකට ගලාගෙන යන්න සිද්ධ වෙනවා. එන මේ සිත අපි නිතරම අපේ අරමුණක තියනවාද නැද්ද පවතිනවාද නැද්ද පිළිබඳව සිහිය පවත්වන්නට ඕනේ. එහෙනම් මේ ව්‍යායාමෙන් අපි දැක්කා ඒ ඒ ප්‍රදේශයන් වල ඒ ව්‍යායාමානුකූලව මේ සිත විවේක ගන්නකොට මේ සිත අපේ කයෙන් බෑරව යන අවස්ථා තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලනකොට අපි දැක්කා අපගේ සිත අපට එකඟ නොවිච්ච අවස්ථා තියෙනවා. සද්දයන් එක්ක දුවපු අවස්ථා තියෙනවා. අපගේ සිත භාවනාවෙන් පිටත එයා නින්දට බර වෙන ගතිය ඒ සෑල්ලුවට විවේකයට ඒ සුවයට එයා වසී වෙච්ච අවුෙච්ච අවස්ථා තිබුණා. එහෙනම් මේ ක්‍රමවේදය තමයි අපි භාවනාවේ ඉන්නකොට අපි හිතනවා මම නම් දැන් භාවනා යෝගී වෙන්නේ මං ආවල් අරමුණේ ඉන්නේ කියලා. නමුත් ඒ අරමුණ අනන්ත අප්‍රමාණ අමතක වෙලා විවිධාකාර අරමුණු ඔස්සේ මේ සිත ගලාගෙන ගිහිල්ලා අපි දන්නේම නැතුව මේ සිත විවිධාකාර ප්‍රශ්න ගැටවලට මුහුණ දෙනවා. එනම් භාවනා යෝගයේ වාඩි වුණාට පස්සේ ඒ අරමුණේ පීතලා ඒ අරමුණේ පීතලා ඉන්න බව දැනගන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් නම් කිසිම සේත නිින්ද යන්නේ නැහැ. ඇයි මේ ව්‍යායාමයේ තුලින් අපි මේක අත්හදා බැලුවේ? මේ ව්‍යායාමයේ තුලින් ඇයි මේක අපි පරීක්ෂා කළ බැලුවේ කිව්වාම සමාධි ආසනයේ ඉඳගෙන එක අරමුණක සිත තබාගෙන භාවනා කරනකොට නිින්ද යනවා කියන්නෙම එහෙනම් නිින්ද පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් නිදි කරවල අපි කමටාන දෙනවා. නිින්දේ ඉඳගෙන අපි මේක පුරුදු කරනවා. එහෙනම් නින්දේ ඉඳගෙන කමඨාන් දෙනකොට නින්දේ ඉඳගෙන වඩනකොට නින්ද යන්නේ නැත්නම් නින්ද නොගින් සිත පරිස්සම් කරගන්න පුළුවන් මේ නිදාගෙන ඉන්න මේ සයනය කරන ආසනය තුල රැඳිලා අපට සිත සීයෙන් තබාගෙන නින්දට අපි ආක්‍රමණය නොවි අපේ සිත පරිස්සම් කරන්න පුළුවන් නම් සමාධි ආසනයේ කිසිසේත්ම නින්ද යන්න පුළුවන් කමක් නැහැ ගොඩාක් දුරට නිදි ආසනයේ ඉඳගෙන අපි යම්කිසි කමඨාණක් භාවනාවක් වඩනකොට අනන්ත අප්‍රමාණ නිින්ද යනවා. හේතුව අර කායික සුවයට තියෙන ලෙන්ගතුකම වැඩි. ඒ සුවයට තියෙන ඡන්දය වැඩි නිසා ඒ සුවයට සමවැදිච්ච ගම අරමුණක් නැහැ, භාවනාවක් නැහැ, මොකවත් නැහැ. හොඳට ගොරෝ ගොරෝ නිදි. ඒ නිසා තමයි අර සමාධි ආසනයේම ඉඳිය යුතුයි, කොන්ද හේතු නොකර ඉඳිය යුතුයි, ඍජුව ඉන්න ඕනේ කියන ගොඩාක් නීති රීති දාලා තින්නේ. ඒත් වෙච්ච ගමන් ඒම නිඳ ගියා. පාත් වෙච්ච ගමන් නිඳ ගියා. ඇල වුණොත් කොහොමත් නිඳ ගියා. ඇයි මේ ශරීරයට විවේකය හම්බෙනකොට ඒ විවේකයට තියෙන කැමැත්ත වැඩි නිසා කය අරමුණ අත්හැරලා කය තමන්ගේ ක්‍රියාකාරීත්වය අමතක කරලා අර විවේකයක් එක්ක වෙනත් වැඩකට යනවා. එතකොට හැමදාම භාවනාව වෙනත් වෙනත් අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙලා භාවනාව අපි බලාපොරොත්තු වෙන විදියට සිදු නොවිලා එනම් ප්‍රතිඵල ටිකක් ප්‍රමාදයි. අපි අත්දැකීමෙන් ගත්ත මේ දැනුම අපි නිතර පාවිච්චි කරන්න ඕනේ. මම ඉන්නේ භාවනාවේ න රිදෙනවා කියලා දැනගන්නකොට අරමුණේ ඉඳලා නැහැ. සිත අරමුණෙන් කැඩිලා සිත අරමුණේ ඉටියානම් රිදෙන බව දැනගන්න විදියක් නැහැ. එනම් මේ කාරණාවල් පිළිබඳව නිතරම චිත්තානුපස්සනාවෙන් යුක්තව නිතර නිතර මේ සිත කොයි ආකාරයක පවතින්නේ මෙයා මේ අරමුණේ ඉන්නවද නැන්නේ මෙයා මෙතනින් ගිහිල්ලානේ මට අමතකුණානේ භාවනාව. එනම් අපි නොදැනුවත්ව මෙයා යන අවස්ථා තියෙනවා. අපිට කියන්නේ නැතුව රාසින් පලා යන අවස්ථා තියෙනවා. එමන රාසින් පලා යන්න අපි පලා යන්න ඉඩ හැරලා අපි මොනවද කළේ? එහෙනම් අපි වෙන අරමුණක ඉඳලා අපිට සීය නැතුව අපි වෙන වෙන අරමුණු ඔස්සේ ගමන් කරපු නිසා සිත භාවනාවෙන් අරමුණෙන් බැහැරව ඈතට ගියින්. එහෙනම් අපේ සීය අපි පවත්වාගෙන අපගේ සිත නිතරම ඒ අරමුණේ තබාගෙන නිතර නිතර අරමුණේ ඉන්න බව 100න් අපි ඉන්නවනම් ඕනම ආසනයක ඉඳලා මේක වඩන්න පුළුවන්. ඕනම ඉරියව්වක ඉඳලා මේක වඩන්න පුළුවන්. සතර ඉරියව්වක ඕනම ආකාරයක ඉඳලා අපිට මේක වඩන්න පුළුවන්. එහෙනම් මේ අත්දැකීම් අවබෝධය නිතර නිතර ආයෝජනය කරලා සෑම මොහොතක් ගානේ අපි මේ භාවනා වඩන්න ඕනේ. ඒ කරන හැම භාවනාවක් තුළ හරියට ඉරියව්ව තුළ මතකේ තියෙන්න ඕනේ. අපි ිටවන්නේ මොන අරමුණේද? අන්ධකාරේ නම් අන්ධකාරයේ විතර අපේ අරමුණ. ඒ අරමුණ මතකේ තියෙනවන් නිින්ද යන්න බෑ. නිින්ද යනවයි කියලා කියන්නේ අරමුණෙන් අපි ඈත් වෙලා. අරමුණෙන් අපි ඈත් වෙනකොට ඒකාන්ත වශයෙන්ම නිින්ද යනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් අපේ සිත අපගෙන් අපි අයින් කරගන්නවා එහෙම නැත්නම් අයින් වෙන්න ඉඩාරිනවා. එහෙම නැත්නම් එයාට එයාට ඕන විදිහට ක්‍රියා කරන්න ඉඩ දෙනවා. කියන මේ අඩුපාඩු අපි තේරුම් අරගෙන කටයුතු කළේ නැත්නම් මේ සිත අපට කීකරු නෑ. සිතට අපට කීකරු වෙන්න වෙනවා. එයාට ඕන ඕන හරමුණුත් එක්ක කටයුතු කරන්න. එහෙනම් මේ විදිහට මේ භාවනාවල ඉන්නකොට ඒ ආසනය කෙසේ වෙතත් මොන ආසනයේද මොන ඉරියව්වේද කියන එක ප්‍රශ්නයක් නෑ. ඕනම ඉරියව්වක ඕනම ආසනයක ඉඳගෙන අපගේ සිත හරියට අරමුණේ 100ෙන් හරියට කල්පනාවෙන් අපි ආයෝජනය කරනවා නම් ඒ විදියටම අපි මේ මතකයේ රැඳිලා ඒ භාවනාව වඩනවා නම් ඇත්ත වශයෙන්ම සිත නින්දට යන්නේත් නැහැ අරමුණ කැඩෙන්නේත් නැහැ භාවනාවේ ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේත් නැහැ එහෙනම් මේ දැනුම අවබෝධය ආයෝජනය කරලා කමඨාන හදේ ඉඳලා හරියට වඩමු. කිසිම මොහොතක සිත වෙන අරමුණට යන්න නොදෙමු. අපේ අරමුණ කුමක්ද කියන එක පිළිබඳව නිතරම සිය පවත්වමු. විනාඩියෙන් විනාඩියට අරමුණ මතක් කර කර ඒ අරමුණේ සිත තියනවාදයි කියලා පරීක්ෂා කරලා පුරුදු පුහුණු කළාම කාලයක් යනකොට තිබ්බ තැන සිත එතනම පවතිනවා. එකම අරමුණේ පවතිනවා. ඒ කියන්නේ එක සිතවිල්ලයි. එයා තිබ්බ ගමන් ඩෙල්ටා යනවා. හේතු ඒ තරම් සිත ඊලා වෙලා. එනම් එක ක්‍රමානුකූලව ක්‍රමානුකූල අවබෝධ කරගෙන ඊලා කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ප්‍රඥාව අරියත් බෝධිය කියන උත්තරීතර ඵල ලබා ගන්න මේ අවබෝධය මේ අත්දැකීම අවවාදයේ කමඨාන හේතු වාසනාම වේවා